තෙරුවන් සරණයි. කරණීය මෙත්ත සූත්‍රයේ අවසාන දේශනාව වශයෙන් තමයි අපි අද මේක අරගෙන එන්නේ. මේ දේශනා මාලාව මෙතනින් ඉවර වෙනවා. ඉතින් අපි හිතුවේ ඒක අවසන් කරන්න මේ පුංචි කාරණයක් මතක් කරන්න ගොඩක් අය නොදන්න පැතිකඩක්. අපි ගිය ගිය වීඩියෝ එකෙන් කරණීයමෙත සූත්‍රයේ ඊළඟ කලින් වීඩියෝ එකෙන් ඉදිරිපත් කරේ නච කුද්ධං සමාචරය කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම් කියන කාරණය. කියන්නේ මේ සත්පුරුෂයන් විසින් ගර්හා නොකරන කුඩා වරදක්වත් නොකර ඉන්න තැනට මනස ගන්නෙ කොහොමද කියන කාරණය. ඊට පස්සේ තියෙන වාක්‍ය තමයි සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියන එක. එතකොට එතන සරල අර්ථය කැටි කරලා ගත්තොත් මෛත්‍රියක් ගැනනේ කතා කරන්නේ. ඉතින් මෛත්‍රිය ගැන විශේෂයෙන් බෞද්ධයාට තියෙන්නේ පටු දැනුමක්. පටු අර්ථයක් තමයි මෛත්‍රිය කියන එක ගැන තියෙන්නේ. ඒක නිකන් අර ලාබෙට ගන්න තියෙන බඩුවක් වගේ වෙලා. ඒ නිසා හැම කෙනාම වචන ටිකක් වාක්‍ය ටිකක් මුමුණ මුමුණ ඉන්න තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෛත්‍රිය කියන එකේ ගැඹුරු අර්ථය ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා මෛත්‍රී භාවනාව කියන එක සමහර අයට මේ ගණන් ගත යුතු දෙයක් නෙමෙයි වගේ. ඒක නිකන් ලාබෙට ගන්න තියෙන පේමන්ට් එකේ විකුණන්න තියෙන දෙයක් වගේ තැනකට ඇවිල්ලා. නමුත් මෛත්‍රියේ බොහෝ දෙනෙක් නොදන්න බොහෝ දෙනෙකුට හිතෙන්නේ නැති ගැඹුරු පැතිකඩක් තියෙනවා මේ කරණීය මෙත්ත සූත්‍රයේ ඒ ගැඹුරු පැතිකඩ තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒක කොහොමද එන්නේ කියලා අපි බලමු. ඉතින් සාමාන්‍යයෙන් දැන් මෛත්‍රී භාවනාව කියන එක අපි වචනානුසාරයෙන් ගත්තොත් ඒ කියන්නේ තේරෙන ගත්තොත් මෙහෙම කියන්නම් මම මෛත්‍රිය කියන එක ආකාර තුනකට විග්‍රහ වෙනවා එකක් තමයි කාමාවචර කුසල් වශයෙන් එකකට විග්‍රහ වෙනවා රූපාවචර ධාන වශයෙන් එකකට විග්‍රහ වෙනවා විපස්සනා වශයෙන් තව එකකට විග්‍රහ වෙනවා ඉතින් මේක මේ පොතේ වචන ටිකක් අරගෙන මම කිව්වේ බලමු මේ කොහොමද දැන් අපි මේ channel එකේ අපි නිතරම හැම දේශනාවකින්ම කියන්නේ මේක ප්‍රැක්ටිකල් ධර්මයක්. මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. මේක වචනයෙන් තර්කයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් අපි මේ ඒක කොහොමද මේ මෛත්‍රී ආකාර තුන කොහොමද ප්‍රායෝගික ජීවිතයට ගැලපෙන්නේ කියන එක තමයි මේකෙන් කතා කරන්නේ. කාමාවචර කුසල් වශයෙන් කොහොමද මෛත්‍රිය ගැලපෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරය. ඕකේ වචනයෙන් වෙන වැරදි හතරකින් වැළකෙන්න තියනවානේ. බොරු කියන්න බෑ, කේලම් කියන්න බෑ, පරුස වචන කියන්න බෑ, හිස් වචන කියන්න බෑ. ඉතින් ඇත්තටම කාමාවචර කුසල් වශයෙන් මෛත්‍රිය ගැනෙන තැනක් තමයි ඔන්න ඕක මේ වචනයෙන් වෙන වැරදි වලින් අයින් වෙන එක. ඉතින් අපි බොරුවක් කිව්වත් කේලමක් කිව්වත්, පරුස වචනයක් කිව්වත්, හිස් වචනයක් කිව්වත් තමන් කෙරෙහි හිතයිශීකමක් නැති කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන්. තමන් කෙරෙහි හිතයිශීකමක්, හිතවත්කමක් නැති කෙනෙකුට අනුන් කෙරෙහි හිතවත්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳට බලන්න මේ වචනයෙන් වෙන වැරදි ටික මෛත්‍රිය හරහා ගොඩනගෙනවා හරි ලස්සනට. ඉතින් මේක තේරුම් ගන්න ඔබට හරි ලේසි මෛත්‍රිය කියන එකේ අර්ථය තේරුම් ගත්තොත් ගොඩක් අය මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඇත්තටම ඒකටවත් උත්තර දී ගන්න බෑ. මගේ ළඟට එන මුණ ගැහෙන්න එන ගොඩක් අයගෙන් අහනවා ඔයගොල්ලෝ මෛත්‍රී භාවනා කරනවා මොකද්ද මෛත්‍රිය කියන්නේ කියලා වුණා නිරුත්තරයි. දන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ හැම දෙයක්ම මම නිතරම කියන දෙයක් Taman තුලින් අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ ධර්මය කියන එක. තමන් තුලින් ප්‍රත්‍යක්ෂණය කරලා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෛත්‍රිය කියන්නේ තමන් තුලින් අත්දකින්න පුළුවන් දෙයක්. එතකොට මේක අපි අත්දකිනකොට කොහොමද විග්‍රහ කරන්නේ කියන එක කියන්න ගොඩක් අයට බෑ. ඉතින් Taman තුලින් අත්දකින්න දෙයක් අපි මේ භාවිතා කරන පාවිච්චි කරන වචනයෙන් හෙලි කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. මෛත්‍රිය කියන්නේ හිතවත්කම, හිතයිෂීකම, මිතුරුකම, යාළුකම. නැත්තම් Taman Tamanට ආදරය කරන එක, Taman එක යාළු වෙන එක, Tamanට හිතවත්කම. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා සම්ප්‍රදායානුකූලව මෛත්‍රී භාවනාව අපි මුලින්ම කරන්නේ Tamanටනේ. ඉතින් Tamanට මෛත්‍රී කරනවා කියන්නේ Taman Tamanට හිතවත් වෙනවා කියන එක. Taman එක්ක යාළු වෙනවා කියන එක. Tamanට මිතුරු වෙනවා කියන එක. Tamanට ආදරය කරනවා කියන එක. ආදරය කියන වචනේ පාවිච්චි කරාම පටලවා ගන්න එපා. මිනිස්සු හිතන් ඉන්න ලෞකික ආදරේ නෙමෙයි මේ කතා කරන්නේ. එතෙන්ට ඒක තේරෙන දාන්න තියෙන ලස්සන වචනයක් ඒක. ඉතින් මේ තමන්ට ආදරේ නැති කෙනෙක් තමන්ට හිතවත් නැති කෙනෙකුට තමයි බොරුවක් කේලමක් පරුස වචනයක් හිස් වචනයක් කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් තමන්ට හිතවත්කමක් නැති කෙනෙකුට අනුන් කෙරේ හිතවත්කමක් එන්නේ නැහැ. හිතයිශීකමක් එන්නේ නැහැ. මිත්‍රශීලී ගතියක් එන්නේ නැහැ. ඉතින් ඔක තමයි කාමාවචර කුසල් වශයෙන් අපිට මෛත්‍රිය ගලප ගන්න තියෙන තැන. රූපාවචර කුසල් වශයෙන් කොහොමද? ඒක තමයි අපේ මිනිස්සු අතර ජනප්‍රියම ක්‍රමය. ඒකට භාගතුන් වහන්සේ වාක්‍ය හතරක් දීලා තියෙනවා. අහං අවේරෝ හෝමි, අබ්භ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානම් පරිහරාමි. ඒ කියන්නේ මේ වාක්‍ය හතර සාමාන්‍යයෙන් රූපාවචර ධානා මට්ටමට මෛත්‍රිය පුරුදු කරන යෝගියෙකුට කර්මස්ථානාචාර්යවරයා මේ වාක්‍ය හතරම මුලින්ම පාවිච්චි කරන්න කියනවා. පාවිච්චි කරන්න කිව්වහම ඒ යෝගියාගේ චරිත ලක්ෂණ අනුව සංසාර පුරුදු අනුව ඒ යෝගියාගේ මනස ඒකාග්‍ර වෙන එක වචනයක් හොයන් එක වාක්‍යයක් ඕකෙන් හොයන්න පුළුවන්. ඒ චරිතයට ගැළපෙන වාක්‍යයක් තියෙනවා. ඒක හොයාගත්තට පස්සේ ඔන්න ගුරුවරයා උපදෙස් දෙනවා ඒ ඒ Tamanට ගැළපෙන වාක්‍ය හරහා විතරක් ඒක විතරක් පාවිච්චි කරන්න මෛත්‍රී කරන්න කියලා ඒක හරහා තමයි රූපාවචර ධානය මට්ටමට මනස ඒක එක දෙවනි කොටස. තුන්වෙනි එක තමයි විපස්සනා වශයෙන් මෛත්‍රිය කරනවා කියන එක. මේ කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වන්නේ අන්න ඒ ක්‍රමය. විපස්සනා වශයෙන් මෛත්‍රිය කියන එක කොහොමද ගන්නෙ කියන එක. ඉතින් මේක තේරෙන්න මම සරලව මෙහෙම කියන්නම්. දැන් අපි කියවනේ මෛත්‍රිය කියන්නේ හිතවත්කම කියලා. හිතයිශීකම, මිතුරුකම, යාලුකම, Tamanට ආදරය කරන එක කියලා. එතකොට අපි දැන් මේ කතා කරගෙන යන්නේ සතිය කියන එක ඉදිරියෙන් තියාගෙන, සතිමත් බව කියන එක ඉදිරියෙන් තියාගෙන, සතිපට්ඨානය කියන එක ඉදිරියෙන් තියාගෙන. එතකොට දැන් සතිය කියලා කියන්නේ මොකක්ද කියලා මම කලින් ගොඩක් වීඩියෝ වල විස්තර කරලා තියෙනවා. සතිය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවාම ගොඩක් අය කියන්නේ සිහිය. ඔව් සිහිය තමයි. එහෙනම් සිහිය කියන්නේ මොකක්ද? සිහිය කියන්නේ මොකක්ද කියලා අහුවාම ඔන්න උත්තර දී ගන්න බෑ. ඊට පස්සේ එක එක උත්තර එනවා. ඉතින් සිහිය කියලා කියන්නේ හරි සරල අර්ථයක් වර්තමාන මොහොතට අවදි වෙන එක. මේ මොහොත ගැන තියෙන දැනුවත්කම. වර්තමාණයට අවදි වෙනවා. නැතිනම් මේ මොහොතේ දැනුවත්කම නැත්තම් මේ මොහොතේ කරන වැඩෙත් එක යාළු වෙන එක. නැත්තම් මේ මොහොතේ කරන වැඩේට අවධානය දෙන එක. නැත්තම් වර්තමාණය කෙරෙහි තියෙන හුදු නිරීක්ෂණය, අවධානය ඔය තමයි සතියට දෙන්න පුළුවන් අර්ථ. අපිට ඒක Taman තුලින් අත්දකින්න පුළුවන් ක්‍රම තමයි ඒවා. ඉතින් දැන් සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ වර්තමාණයට අවදි වෙනවා කියන එක. මේ මොහොතේ දැනුවත්කම. එතකොට අපි සිහියෙන් ඉන්න නම් මේ මොහොතට අවදි වෙනවා නම් අපි කියනවා තමන් තුළට තමයි අවධානය ගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඔබ ලෝකය කියලා දකින එක බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඔබ සතුට කියලා හොයන දේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඔබ නිවන කියලා හොයන දේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. ඔබ හොයන ලෝකය තියෙන්නේ බම්බයක් පමණ ඔබේ ওই ශරීරය තුල. ඔබ හොයන සතුට තියෙන්නේ බම්බයක් පමණ ඔබේ ශරීරය තුල. ඔබ හොයන නිවන තියෙන්නේ බම්බයක් පමණ මේ ශරීරය තුල. එහෙනම් අපි හොයන ලෝකය, අපි හොයන සතුට, අපි හොයන නිවන අපිට අත්දකින්න ඕන අපි අවධානය දෙන්න ඕනේ බාහිරට නෙමෙයි අභ්‍යන්තරයට. ඒ කියන්නේ තමන් දෙසට, තමන් තුලට. එතකොට තමයි අපි මේ හොයන ලෝකය අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ. අපි හොයන සතුට අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ. අපි හොයන නිවන සාමකාමීත්වය අත්දකින්න පුළුවන් වෙන්නේ Taman දෙසට අවධානය දුන්නොත් තමයි. ඒ කියන්නේ මේ බාහිරාවර්තී මනස අන්තරාවර්තී කරන්න ඕනේ. බාහිරට නැමිලා තියෙන මනස Taman තුළට දෙන්න ඕනේ. Tamanට අවධානය දෙන්න ඕනේ. ඕක තමයි සතිය කියන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් සරල තැනකින් පටන් ගත්තොත් අපි සාමාන්‍යයෙන් මේ සතිය පුරුදු කරන එක ඉඳගෙන සතිමත් වෙන හැටි, ඇවිදිමින් සතිමත් වෙන හැටි, එදිනෙදා ජීවිතේ සතිමත් වෙන හැටි වශයෙන් ප්‍රධාන වශයෙන් අපි ආකාර තුනකට බෙදලා විස්තර කරනවානේ. එතකොට අපි හිතමු උදාහරණයක් විදිහට අපි ඉඳගෙන ඉදි සතිමත් වෙන උත්සාහ කරනවා කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ තමන් හොඳට සමබරව පట్టල වෙලා හරිබරි ගහිලා ඉඳ ගන්න. ඒ කියන්නේ තමන් ඉඳගෙන ඉන්න ඉරියව් වෙනුත් තමන්ගේ මනසට නිවීමක් වෙන විදිහට ඉඳ ගන්න කියලා අපි කියනවා. ඉතින් එහෙම ඉඳගත්තර පස්සේ අපි කියනවා තමන්ගේ කයට අවධානය ගන්න. අවධානය අරගෙන බලන්න මේ කයේ මොනවද දැනෙන්නේ කියලා අපි කියනවා. ඊට පස්සේ අපි කියනවා තමන්ට මේ දැනෙන දේවල් අතර ප්‍රකටව දැනෙන යමක් තියෙන්න පුළුවන්. ඒක හුස්ම වෙන්න පුළුවන්. ඒක පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. මොකක් හරි. ඒකක් එකක් තෝරගෙන අපි ඒ එකකට අවධානය දෙනවා. අපි හිතමු කෙනෙක් තෝරගත්තේ හුස්ම කියලා. එතකොට හුස්මට අවධානය දෙද්දී හුස්ම හුස්මට විතරයි එයා අවධානය දෙන්නේ ඇතුල් වෙන පිට වෙන හුස්මට. එයා හුස්මට අවධානය දෙනවා හුස්මත් එක්ක යාළු වෙනවා හුස්ම දිහා බලන් ඉන්නවා ඔච්චරයි කරන්නේ. එතකොට හැබැයි මේක කරපු අය දන්නවා අපි හුස්ම දිහා අවධානය යොමු කරද්දී හුස්ම රැලි දෙක තුනක් බලනකොටම ඔන්න හිත පිට ගිහිල්ලා හිත වෙන අරමුණකට යනවා වෙන කල්පනාවකට යනවා එක්කෝ අතීත අනාගත කල්පනාවකට යනවා වෙන කෙනෙක් ගැන හිතෙනවා නැත්තම් වෙන ශබ්දයකට යනවා ඔය වගේ හිත අපි අර ඉස්සරහින් තියාගත්තු හුස්ම කියන අරමුණෙන් පිට පැනලා වෙන ලෝකවල වල ඇවිදින්න යනවා රස්තියාදු ගහන්න යනවා ඕක තමයි හිතේ ස්වභාවය ඇයි මේ මෙහෙම වෙන්නේ ඇත්තටම අපේ හිත කැමති නැහැ වර්තමාණයට අවදි වෙන්න අපේ හිත වර්තමාණයට වෛර කරනවා එහෙම නැත්තම් අපේ හිත කැමති නැහැ මාත් එක්ක යාළු වෙන්න මගේ ළඟ ඉන්න හිත කැමති නැහැ හුස්ම කියන්නේ මට මට සම්බන්ධ දෙයක්නේ. මට සම්බන්ධ කායික කයට සම්බන්ධ දෙයක්. හුස්මත් එක්ක යාට යාළු වෙලා ඉන්න බැරිකම නිසා, එයා වර්තමාණයට Tamanට හුස්මට වෛර කරන නිසා තමයි එයා නිතරම බාහිර අරමුණක් පස්සේ දුවන්නේ. ඇයි? එයාට රහ තියෙන්නේ අර බාහිර දේවල් මේ වර්තමාන මොහොත එයාට රහ නැහැ. මේ මාත් එක්ක ඉන්න එක එයාට රහක් නැහැ. ඒ කියන්නේ අපි වැඩිපුරම වෛර කරන්නේ වර්තමාන මොහොතට. අපි වැඩිපුරම වෛර කරන්නේ Tamanට. ඒ නිසායි හිතට මෙච්චරම අමාරු Taman එක්ක යාළු වෙන්න. වර්තමාන මොහොතත් එක්ක යාළු වෙන්න. අපි සංසාරෙම පුරුදු කරේ ඕක. ඒ නිසා තමයි Tamanට මෙච්චර වෛර කරන නිසා වර්තමාන මොහොතට මෙච්චර වෛර කරන නිසා අපි අතීතය හොයාගෙන යන්නේ. අනාගතය හොයාගෙන යන්නේ. වෙන කෙනෙක් හොයාගෙන යන්නේ. වෙන තැනක් මනසින් හොයාගෙන යන්නේ ඔන්න ඔය නිසා. එතකොට මේකේ තේරුම මොකද්ද? කොහොමද මේකයි මෛත්‍රිය එකට ගැලපෙන්නේ? දැන් අපි සතිමත් වෙන්න හදනකොට තමන් ළඟට හිත ගන්න හදනවා. වර්තමානයේට හිත හිත ගන්න හදනවා. ඉතින් තමන් ළඟට වෛර කරන තරම වැඩි වෙන්න වැඩි වෙන්න වර්තමානයේට වෛර කරන තරම වැඩි වෙන්න වැඩි වෙන්න හිත හිත පිටපයින්නවා. ඒ කියන්නේ තමන්ට හිත ගන්න බෑ. තමන් ළඟට හිත ගන්න බෑ කියන්නේ තමන්ට එයා හිතවත් නෑ. මෛත්‍රිය නෑ. ඉතින් මෛත්‍රියේත් මුල්ම මුල්ම පියවර Tamanට මෛත්‍රී කරන එක. Tamanට මෛත්‍රී කරනවා නම් Taman ළඟ හිත පවතින්න පුළුවන් වෙන්නේ නමුත් පවතින්නේ ඇයි අපි Tamanට තමයි වැඩිපුර වෛර කරන්නේ. වර්තමාන මොහොතට තමයි අපි වැඩිපුර වෛර කරන්නේ. ඒ නිසා හිත Taman තුල රැඳෙන්නේ නැහැ. ඉතින් මෛත්‍රියයි සතියයි කියන්නේ දෙකම එකයි. යම් කිසි චිත්තක්ෂණයක අපි සතිමත් නම් යම් කිසි චිත්තක්ෂණයක අපි වර්තමාණයට අවදි වෙලා නම් යම් කිසි චිත්තක්ෂණයක අපි මං මාත් එක්ක යාළු වෙලා නම් ඒක තමයි මෛත්‍රිය. අපිට අපි කෙරේ හිතවත්කම තියෙන තරමට තමයි අපිට මේ සතිය කියන එක දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක තමයි මෛත්‍රියේ විපස්සනා පැතිකඩට ආරම්භය හැදෙන්නේ. එතකොට මේක කොහොමද කරණීයමෙත සූත්‍රයෙන් විස්තර කරන්නේ? දැන් අපි මේ සූත්‍ර දේශනාවලියක්නේ අරගෙන ආවේ. එතකොට මේකේ මුලින්ම තියෙන්නේ Tamanගේ අර්ථය දකින්න කැමති කෙනෙක් මෙන්න මේ කියන ಗುಣධර්ම Tamanට යහපතක් දකින්න කැමති කෙනෙක් මෙන්න මේ කියන ಗುಣධර්ම Taman තුල ඇති කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ ಗುಣ 15ක් කියලා තියෙනවා. අපි මේ අද ඉන්න තැනට එන්න කලින් ಗುಣ 15ක් තියෙනවා. ඒකේ පටන් ගන්නෙ සක්කෝ කියන තැනින්. ඒ කියන්නේ හැකි සංඥාව, හැකිකම. එතකොට ඇත්තටම නම් මේ අන්තිමට මේ මෛත්‍රිය කියන තැනට එන්න නම් ඒ කෙනාගේ යෝගාවචරයාගේ මනසේ ඔය සක්කෝ කියන ගුණේ ඉඳලා ඔය ගුණ ටික යාගේ මනසේ ඇති වෙලා තියෙන්න ඕනි මෛත්‍රිය හරියටම වැඩ කරන්න නම්. හොඳට අහගන්න මම නැවතත් කියනවා. සක්කෝ කියන ගුණයේ ඉඳලා 15 වෙනි ගුණය දක්වා මේ ගුණ ටික Taman තුල ඇති වුණු කෙනෙකුට තමයි ඇති කරගන්න උත්සාහ කරන කෙනෙකුට තමයි මෛත්‍රිය කියන එක මස්තක ප්‍රාપ્ત වෙන්නේ සාර්ථක වෙන්නේ. හොඳට බලන්න. ඔබට තේරෙන්නේ නැත්නම් මම ඒක පොඩ්ඩක් විස්තර කරන්නම්. සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව. ඒ කියන්නේ මේ නෑ බෑ කියන්නේ නැතුව අනේ මට බෑ අනේ මට නෑ කියලා චරුචරු ගන්න නැතුව නෑ මට හැකි මේක කරන්න කියලා හැකි සංඥාවෙන් වැඩ කරන්නේ Taman කෙරේ හිතවත්කමක් තියෙන කෙනෙක් විතරයි. Tamanට Taman මෛත්‍රී කරන්නේ නැති තරමට අපි නෑ බෑ කියාගෙන Tamanව හෙලා දැකගෙන Tamanව පල්ලහැට ඇදගෙන ඉන්නේ. Tamanට හිතවත් කෙනෙකුට විතරයි හැකි සංඥාව උපද්දව ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දෙවනියට තුන්වෙනියට තියෙන උජු සූජු ගුණ. ඒ කියන්නේ මම තේරෙන්නේ කිව්වා අවංකකම සහ වඩා අවංකකම. ඒ කියන්නේ උජු කියලා කියන්නේ හොඳ නරක දෙක වෙන් කරගන්න පුළුවන් හැකියාව. නරක මොකද්ද හොඳ මොකද්ද කියලා. සූජු කියන්නේ හොඳෙන් වඩා හොඳට යන්න තියෙන උමනාව කැමැත්ත. එතකොට යම් කිසි කෙනෙක් හොඳ නරක දෙකෙන් හොඳ නරක මොකක්ද කියලා වෙන් කරගෙන හොඳ කියන එකට එන්නේ Tamanට හිතවත්කමක් තියෙන කෙනෙක් විතරයිනේ. Taman කෙරෙහි යාළුකමක්, තමන් කෙරේ මිත්‍රශීලී ගතියක්, තමන් කෙරේ ආදරයක් තියෙන කෙනෙක් විතරයි හොඳ නරක දෙක තෝරගෙන හොඳට එන්නේ නරක අතෑරලා. ඊළඟට දෙවණියට තියෙන සූජෝ, ඒ කියන්නේ හොඳ අතෑරලා වඩා හොඳට යනවා. කුසලය අතහැරලා අධි කුසලයට යනවා. ඒක කරන්නත් පුළුවන් Tamanට හිතවත්කමක් තියෙන කෙනෙකුට විතරයි. නැත්තම් කරන්න බෑ. ඔය විදිහට ඔබ නිකන් නිවි හැනහිල්ලේ ඉන්න ගමන් ඒ සියලුම කරුණු 15ම විග්‍රහ කරලා බලන්න. ඒ කරුණු 15ම Taman තුල උපදව ගන්න පුළුවන් වෙන්නේ Tamanට හිතවත්කමක් තියෙන කෙනෙකුට විතරයි. ඒ කියන්නේ Tamanට මෛත්‍රී කරනවා නම් අනිවාර්යෙන් මේ ಗುಣ 15 ඇති වෙන්න ඕනේ. මේ ಗುಣ 15 තියෙන කෙනෙකුට තමයි මෛත්‍රිය කියන එක හරියටම කරන්න පුළුවන් වෙන්නේ. එයාට තමයි අර සතිය කියන එක හරහා විපස්සනා වශයෙන් මෛත්‍රිය කියන එක ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඕක තමයි කරණීයමෙත් සූත්‍රයේ මෛත්‍රිය විස්තර කරන විදිහ. හැබැයි අපි ඔක දන්නේ අපි ඒක දන්නේ නැහැ. හිතන්න එපා බුදුරජාණන් වහන්සේ මේ කට කහනවට මේ නිකන් ඔය කලින් කියපු ಗುಣ ටික කියලා මේ ඒකට අතරමැද්දෙන් මෛත්‍රියක් දැම්ම නෙමෙයි. මේ එකක් එකකට එකක් ගැලපෙනවා. ඕනම සූත්‍රයක් අරන් බලන්න බුදුරජාණන් වහන්සේ හිතුමනා අපිට සූත්‍රවල කරුණු දාලා නැහැ. මුල මැද අග එකට සම්බන්ධයි. එකට ගැලපෙනවා. සම්බන්ධයක් නැති කාරණයක් උන්වහන්සේ සූත්‍රයකට දාලා කතා කරලා නැහැ. ඉතින් කරණීයමෙත සූත්‍රය කියන්නේ එහෙම එකක්. එතකොට ඔබ හොඳට මත තියාගන්න ඔය කියපු සක්කෝ උජු සූජු මුදු සුවච මුදු අනතිමානි ඔය ඔය ගතිගුණ හැම එකක්ම ඔය ගුණ ධර්ම හැම එකක්ම තමන්ගේ సంతානය ඇති කරගන්න උවමනාවක් වෙනවා නම් ඒ එන්නෙම Tamanට හිතවත් නිසා Tamanට මෛත්‍රිය නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය පටන් ගන්නෙම Tamanගේ අත්ත කුසලය දකින්න කැමති කෙනෙක්. Tamanගේ යහපත දකින්න කැමති කෙනෙක් මේ ගුණ ධර්ම ඇති කරගන්න ඕනි කියලා. ඉතින් Tamanගේ අත්ත කුසලය දකින්න කැමති, Tamanගේ යහපත දකින්න කැමති Tamanට හිතවත් කෙනෙක් විතරයි. තමන්ට මෛත්‍රී කරන තමන්ට ආදරය කරන කෙනෙකුට විතරයි තමන්ගේ යහපත දකින්න පුළුවන් වෙන්නේ. ඕක තමයි මෛත්‍රිය. ඕක තමයි මෛත්‍රී විපස්සනා පැතිකඩ. ඒක තමයි සතිය. මතක තියාගන්න අපි සතිමත් හැම චිත්තක්ෂණයකම මං මාත් එක්ක යාළු වෙලා ඉන්නේ. මගේ ළඟ හිත තියෙන්නේ. අන්තරාවර්තී මනසක් වර්තමානයට යාළු වෙලා ඉන්නේ වර්තමානයට අවදි වෙලා ඉන්න එක තමයි මෛත්‍රිය. හිතවත්කම තියෙන තරමට සතිය කියන එක දියුණු වෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න අපි ඉඳගෙන සතිමත් වෙනකොට නැත්තම් පරයන්ක භාවනාවකට යද්දී හුස්ම රැලි 4ක් 5ක්වත් අපිට බලන්න බෑ ඒක දිගට හිත පිට පයින්නවා. ඒ ඇයි ඒ අපි එච්චරටම වර්තමානයට Tamanට වෛර කරනවා. ඒක දකින්න එක බාර ගන්න. එච්චර සියුම් ක්ලේශයක් එතන තියෙන්නේ. ඉතින් ඔබට ටිකෙන් ටික මොහොතින් මොහොත මේ සතිය කියන එක නිතිපතා පුරුදු කරොත් වර්තමානයට නැත්තම් Tamanට හිතයිශීව මිත්‍රශීලීව මනස ගන්න පුළුවන් කමක් යනවා. එතකොට අපි පිට යන ගතිය, හිතට හිත විසිරෙන ස්වභාවය, හිතට වෙන සිතුවිලි එන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. ඇයි? අපේ හිත දැන් වර්තමාණයට පෙම් කරන්න පටන් අරගෙන තමන්ට පෙම් කරන්න පටන් අරගෙන කියන්නේ තමන්ට මිත්‍රශීලී වෙන්න පටන් අරන් වර්තමානයත් එක්ක යාළු වෙන්න පටන් අරන් ඒ තරම වැඩි වෙන්න වැඩි වෙන්න තමයි සිතුවිලි අඩු වෙන්නේ. එහෙම නැතුව අපිට සිතුවිලි නවත්තන්න බෑ. ගොඩාක් යෝගීන් පටලව ගන්න තැනක් මේක. ඒගොල්ලෝ භාවනා කරන්න ආපු ගමන් සිතුවිලිත් එක්ක පොරබදනවා. ඒගොල්ලෝ හිතනවා මේ සිතුවිලි නවත්තන්න තමයි භාවනා කරන්න කියලා. අපිට සිතුවිලි බලෙන් නවත්තන්න බෑ. තමන් එක්ක යාළු වෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න සිතුවිලි ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් තේරෙනවද මේ හැම කාරණයක්ම කොච්චර එකිනෙකට ගැලපෙනවද එකිනෙකට බද්ධයිද කියලා. ඒ නිසා අපි නිතරම කියන දෙයක් හැම දේශනාවකම කියන දෙයක් කොහෙන් කතා කරත් අන්තිමට ඉතුරු වෙන්නේ සතිය. සතිය. සතිය ඉස්සරහින් තියාගෙන වැඩ කරපු කිසිම කෙනෙකුට වැරදිලා නැහැ. මේ මුළු ලෝකෙම මේ වෙනකොටත් මේ මොහොතේ අපි මේ කතා කරන වෙලාවෙත් ඔබ මේකට හුම්කන් දෙන වෙලාවෙත් සතිය කියන එක පුරුදු කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට කවදාවත් වැරදිලා නැහැ. ඒගොල්ලන්ට මේ ධර්මය හරිම තැනින් අහුවෙලා තියෙනවා. තියරි ඔළුවේ තියාගෙන කෑ ගහන අයට වැඩිය ඒගොල්ලෝ ගොඩක් ඉස්සරහින්. ඒගොල්ලෝ පාඩුවේ නිස්කලංකේ මේ ධර්මය අල්ලගෙන කටයුතු කරගෙන යනවා. මොකද මේක හරහා තමයි මේක ගොඩ නැගෙන්නේ. ඒ නිසා අපි මෙතනින් මේ දේශනෙන් කරණීය මෙත සූත්‍රයේ දේශනා මාලාව නතර කරනවා. ඉතින් අපි මේ සූත්‍රය පටන් ගත්තෙම ගොඩක් අය මේක අල්ලගෙන ඉන්න පිරිතක් විදියට ශ්‍රවණය කරන්න හෝ සජ්ජායනා කරන්න. ඒකෙන් ආරක්ෂාවක් ගන්න. ඉතින් මම මෙතන අමතර කාරණයක් කියනවා. ඇත්තටම අපි මෙහෙම ආරක්ෂාවල් හොයාගෙන යන්නේ ඇයි? දුකට බය නිසා. දුකට ඊටාම බයයි සහලවනවා. ඒ නිසා දුකෙන් පැනලා යන ක්‍රමයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුකෙන් පැනලා යන ක්‍රමයක් නෙමෙයි. දුකට බය වෙන ක්‍රමයක් නෙමෙයි. දුකට මුහුණ දෙන ක්‍රමයක්. දුකත් එක්ක ගනුදෙනු කරන ක්‍රමයක්. ඒක තමයි මේ සූත්‍රයෙන් කියා දෙන්නේ. සතිය හරහා විතරයි සතිමත් වීම හරහා විතරයි අපිට දුකට මුහුණ දෙන්න පුළුවන් පෞරුෂයක් හැදෙන්නේ. දුකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කලාව අහුවෙන්නේ. ඒ නිසා සතිය කියන එක පුරුදු කරන්න. සතිය හරහා ඔබට පුළුවන් නම් මේ කරණීය මෙත්ත සූත්‍රයේ ගුණ ධර්ම ටික ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබ අමුතුවෙන් පිරිත් සජ්ජායනා කරලා හෝ පිරිත් ශ්‍රවණය කරලා ආරක්ෂාව ගන්න ඕනේ නෑ. ඔබම ඔබට ආරක්ෂාව සපයලා තියෙනවා. මොකද මේ ගුණ ධර්ම ටික ඔබ ඔබ තුලට ඇවිත් මේ ගුණ ඔබ මේ ගුණ ධර්ම බවට පත් වෙනකොට ඔබම පිරිතක් වෙනවා. ඉතින් ඔබට ආය අමුතු ආරක්ෂාවක් ඕනේද? ඕනේ නෑ. ඒ නිසා සතිය කියන එක පුරුදු කරන්න උත්සාහ කරන්න හැම මොහොතකම අපි ඒ ගැන ගොඩක් වීඩියෝස් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා. එතකොට ඔබට තේරෙවි මොකක්ද මේ වෙන්නේ කියලා. මේක එක දවසක් දෙකක් පුහුණු වුණාට නම් ඔබට මේකේ ප්‍රතිඵල ලබන්න බෑ. දිනපතා අත නෑර පුහුණුවේ දෙන්න ඕනේ. තෙරුවන් සරණයි.